චෝල රාහුලෝ වාද සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරතේ 제ත වනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ භගවතෝ රහෝගතස්ස පතිසල්ලේනස්ස එවං චේතසෝ පරිවිතක්කෝ උදපාදී පරිපක්ඛාකෝ රාහුලස්ස විමුක්තේ පරිපාචනීයා ධම්මා යන්නෝ නාහං රාහුලං උත්තරෙන් ආශවානං කයේ විනෙයන්ති අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්තචේවරං ආදාය සාවත්තිං පින්ඩාය පාවිසේන් සාවත්තියං පින්ඩාය චරෙත්වා පච්චාබත්තං පින්ඩපාත පටෙක්ඛන්තෝ ආයස්මන්තං රාහුලං ආමන්තේසේ ගන්හාහි රාහුල නිසේදනං යේන අන්දවනන්තේනුපසංකමිස්සාම දිවා විහාරායාතේ එවං බන්තේති කෝ ආයස්මා රාහුලෝ භගවතෝ පටිස්සොත්වා නිෂේධනං ආදාය භගවන්තං පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබන්ධේ තේන කෝපන සමයේන අනේකානේ දේවතා සහස්සානේ භගවන්තං අනුබන්ධානේ හොන්තේ අජ්ජ භගවා ආයස්මන්තං රාහුලං උත්තරින් ආශවානං කයේ විනෙස්සතේ තේ අතකෝ භගවා අණ්ඩවනං අජ්ජෝගහෙත්වා අඤ්ඤතරස්මින් රුක්ක මූලේ පඤ්ඤත්තේ ආසනේ නිසේදී ආයස්මාතිකෝ රාහුලෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නං කෝ ආයස්මන්තං රාහුලං භගවා ඒතද වෝච සංඛින් මඤ්ඤසි රාහුලං චක්ඛුං නිච්ඡං වා අනිච්ඡං වාචේ අනිච්ඡං භන්තේ යං පනානිච්ඡං දුක්ඛං වාසං සුඛං වාචේ දුක්ඛං භන්තේ යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සෙතුම් ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාතේ නෝ ඒසං බන්තේ තන්තිං මඤ්ඤති රාහුල රූපානිච්ඡා වා අනිච්ඡා වාතේ අනිච්ඡා භන්තේ යං පනානිච්ඡං දුක්ඛං වාසං සුඛං වාතේ දුක්ඛං භන්තේ යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතං සමනුපස්සෙතුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාතේ නොහෙතං බන්තේ සංකින් මඤ්ඤ සිරාහුල චක්කු විඥානං නිච්ඡං වා අනිච්ඡං වාසේ අනිච්ඡං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං වාසං සුඛං වාසේ දුක්ඛං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතං සමනුපස්සෙතුම් ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේ සංබන්තේ සංකින් මඤ්ඤති රාහුල චක්ඛෝ සම්පස්සෝ නිච්ඡෝ වා අනිච්ඡෝ වාති අනිච්ඡෝ බන්තේ යං පනානිච්ඡං දුක්ඛං වා සංසුඛං වාති දුක්ඛං බන්තේ යං පනානෙච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සෙතුම් ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේසං භන්තේ සංකින් මඤ්ඤසි රාහුල යම් පෙදං චක්ඛෝ සම්පස්ස පච්චයා uppajjati වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං සම්පේ නිච්ඡං වා අනිච්ඡං වාතේ අනිච්ඡං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං වා සංසුඛං වාතේ දුක්ඛං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සෙතුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේතං බන්තේ තං කිං මඤ්ඤති රාහුල සෝතං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භන්තේ තේයාලම් ගානං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භන්තේ තේයාලම් ජීවහා නිච්ඡා වා අනිච්ඡා වාති අනිච්ඡා භන්තේ තේයාලම් කායෝ නිච්ඡෝ වා අනිච්ඡෝ වාති අනිච්චෝ බංසේ පේයාලම් මනෝ නිච්චෝ වා අනිච්චෝ වාචේ අනිච්චෝ බන්තේ යං පනානිච්ඡං දුක්ඛං වාසං සුඛං වාචේ දුක්ඛං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නෝ තං සමනුපස්සෙතුම් ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාතේ නොහේ සංබන්තේ සංකින් මඤ්ඤසිරා හොල ධම්මානිච්ඡාවා අනිච්ඡාවාතේ අනිච්ඡාබන්තේ යං පනානිච්ඡං දුක්ඛං වා සංසුඛං වාතේ දුක්ඛං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං පල්ලන්නොතං සමනෝපස්සෙතොම් ඒකං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහෙතං බන්තේ චංකෙන් මඤ්ඤ සිරා හොල මනෝ විඥානං නිච්ඡං වා අනිච්ඡං වාතේ අනිච්ඡං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං වා සංසුඛං වාතේ දුක්ඛං බන්තේ යං පනානෙච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං අල්ලන්නොතං සමනෝපස්සෙතුම් ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේසං බන්තේ සංකෙන් මඤ්ඤ සිරා හොල මනෝ සම්පස්සෝ නිච්ඡෝ වා අනිච්ඡෝ වාති අනිච්ඡෝ බන්තේ යං පනානිච්ඡන් දුක්ඛං වාතං සුඛං වාතේ දුක්ඛං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනෝපස්සෙතුම් ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාසේ නොහේ සංබන්තේ සංකින් මඤ්ඤතරා හොල යම් පෙදං මනෝ සම්පස්ස පච්චයා uppajjate වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං සම්පේනිච්ඡං වා අනිච්ඡං වාචේ අනිච්ඡං භන්තේ යම් පනානිච්ඡං දුක්ඛං වාචං සුඛං වාචේ දුක්ඛං භන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනෝපස්සෙතුම් ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහෙතං බන්තේ එවං පස්සං රාහුල සුතවා අරිය ශාවකෝ චක්කුස්මින් නිබ්බින්දතේ රූපේසු නිබ්බින්දතේ චක්කු විඥානේ නිබ්බින්දතේ චක්කු සම්පස්සේ නිබ්බින්දතේ යම් පෙදං චක්කෝ සම්පස්ස පච්චයා uppajjate වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං තස්මින් තේ නිබ්බෙන්දතේ සෝ තස්මින් නිබ්බෙන්දතේ සද්දේසු නිබ්බෙන්දතේ තේහාරම් ගානස්මින් නිබ්බෙන්දතේ ගන්ධේසු නිබ්බෙන්දතේ තේහාරම් ජීවහාය නිබ්බෙන්දතේ රූපේසු නිබ්බෙන්දතේ තේහාරම් කායස්මින් නිබ්බින්දති පොට්ඨබ්බේසු නිබ්බින්දති තේයාරම් මනස්මින් නිබ්බින්දති ධම්මේසු නිබ්බින්දති මනෝ විඥානේ නිබ්බින්දති මනෝ සංපස්සේ නිබ්බින්දති යම්පිදම් මනෝ සංපස්ස පච්චයා උප්පජ්ජති වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං තස්මින්පේ නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති කේනාජාති උසිතම් බ්‍රහ්මචරයං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා රාහුලෝ භගවතෝ භාෂිතං අබිනන්දේතේ ඉමස්මින් ච පනවේයා කරණස්මින් වඤ්ඤමානේ ආයස්මතෝ රාහුලස්ස අනුපාදාය ආසවේ හිතිත්තං විමුච්ඡේ තාසංච අනේකානං දේවතා සහස්සානං විරජං වේතමරං ධම්මචක්කුන්නුදපාදේ යම් කෙන්චි සමුදය ධම්මං සම්බන් සංනිරෝධ ධම්මන්තේ චෝල රාහුලෝ වාද සුත්තං පංචමං